පින්තුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම කෙනෙකුටම මේ උතුම් සද්ධර්මයේ තුල වෙන්නේ අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථයක් ධර්මය කියලා ජීවිතෙන් පරිබාහිර වුණ ජීවිතෙන් වෙන් වුණ තවත් එක කොටහාරයක් ඉදිරිපත් කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ කෙනකෙනාගේ ජීවිතය තුළ තියෙන යථාර්ථය පිළිබඳව පෙන්වීම කරලා දෙන එක. ඉතින් බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන හැම කාරණාවක් තුළම අපිට සම්මුතිය තුළ නොපෙනෙන යථාර්ථයක් අවබෝධ කරගන්න අවශ්‍ය ප්‍රතිපදාවක් වෙනවා වදාළා. සම්මුතිය තුළ කුසලය අකුසලය පිළිබඳව කළ යුතු නොකළ යුතු දේ යහපත් අයහපත් පැවැත්ම පෙන්වුවා වගේම මේ ලෝකයෙන් ඈතර වන ක්‍රමයේ පිළිබඳවත් හැම වෙලාවකදීම පැහැදිලි කරන්න තියෙනවා. එතනදී මූලිකම ලක්ෂණය හැටියට අපි දකින්න ඕනේ ජීවිතේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ ධර්මයේ ඉගෙනගත්ත ධර්මයේ දන්න තවත් එක පුද්ගලයෙක් ලෝකෙ තුල ජීවත් වෙන්න නෙමෙයි අපිට ධර්මය අවශ්‍ය වෙන්නේ කෙනකෙනාගේ ආශ්‍රව ධර්මතා ටික දුරු කරගන්න. කෙනකෙනාගේ ජීවිතවල තියෙන අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව උපදව ගන්න. එතනට තමයි ධර්මයේ අවශ්‍යතාවය තියෙන්නේ. එහෙමත් නැති වුණොත් අපි ධර්මයක් උපාදාන වශයෙන් ගත්ත වෙනව නැතිනම් ඒකත් පුද්ගල භාවයක් විදිහට ගත්ත වෙනවා. ඒක නිසා තමයි අපි මේ දේශන මාලාව පටන් ගන්න කලින්ම අපි පැහැදිලි කළේ මේක ජීවිතේට තවත් එක පාඩමක් කරගන්නේ නැතුව ජීවිතේට තවත් ඉගෙනගත්ත දෙයක් බවට පත් කරගන්නේ නැතුව අපිට ජීවිතේ පෙන්වන ඇත්ත යථාර්ථයක් විදිහට ඇත්ත පැතිකඩක් විදිහට මේ ගැන හොඳට අවබෝධ කරගන්න කියන එක. ජීවිතයේ ඇත්තටම පෙන්නන තමන් ජීවත් වෙන තැන ගැන කියලා දෙන කාරණා ටිකක් විදිහට දැක්කොත් අර ධර්මයේ ඉගෙනගත්ත බණ ගොඩක් දන්න පුද්ගලයෙක් බිහි වෙන්නේ නැති වෙයි. නැත්නම් බණ ගොඩක් දන්න තවත් පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙලා අත්ත්ුක්ඛංශේති පරං වම්භේති තමන් උසස් කොට දකින අනුන් හෙලා දකින තවත් එක පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙලා තියෙනවා. ඒ අර්ථයෙන් ගත්තොත් අපේ සද්ධර්මයේ උනත් අලගද්ද උපම පරියායෙන් ගත්ත වෙනව නැතිනම් සර්පයෙක් වරදවා අල්ලගත්ත කෙනෙක් වගේ ධර්මයෙන් ගත්ත වෙනවා. ධර්මය අපිට පෙන්වන්නේ කෙන කෙනාගේ ජීවිතය තුළ දරාගන්න මිසක ඒක වෙනමම අරගෙන උපාදානය කරගන්න නෙමෙයි. කුල්ලෝපමං වූ භික්ඛවේ ධම්මං දේශිස්සාමි මහණෙනි මම ඔබලට ධර්මය අසුරක් බඳු කොට දේශනා කරනවා. අසුර කියන දේ පහුරක් ඕන වෙන්නේ අපිට බය සහිත මේ සසරෙන් එතර වෙන්න. එතකොට එතර වෙන්න උපකාර වෙන, එතර වෙන්න අවශ්‍ය වෙන ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ ධර්මයේ දන්න පුද්ගලයෙක් කියලා කරේ තියාගෙන යන්න නෙමෙයි. ඒතර වීම පිණිසම. ඒක නිසා අපිට මේ කතා කරන මේ දර්ශනය මේ කතා කරන දේවල් කෙනකෙනා කෙනකෙනාගේ ජීවිත තුළින් දකිනවා නම් කාටත් හොඳ අර්ථයක් ලබන්නට අර්ථයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ධර්මයේ දන්න පුද්ගලයෙක් දිවි වෙන්න නොදී පුද්ගල භාවයේ දුරු කරගන්න අවශ්‍ය වෙන කොටසක් හැටියට කවුරුත් මේ පිළිබඳව අවධානයක් යොමු කරනවා නම් ඒක වටිනවා. අපෝ අපි පසුගිය වතාවේ සාකච්ඡා කළා කතා කළා නීවරණීය ධර්ම සහ පරාමර්ථ ධර්මයේ පිළිබඳව නැතිනම් සබ්බං රූපං නීවරණීයං සබ්බං රූපං පරාමර්ථං කියන මේ මාතිකා ටික අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කළා. එතනදී මතක් කළා සබ්බං රූපං නීවරණියන් කියනකොට නීවරණ කියන ටික හිතේ යෙදෙන දෙයක් හැටියට නීවරණ පහක් ගැන කතා කළා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන ටික. එතනදී අපි කතා කළේ නැහැ අවිද්‍යා නීවරණය කියන එක. අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් සංධාවතං සංසරතං වමං චේව තුම්හා කංච කියන තැන්වලදී වගේ මේ අවිද්‍යා නීවරණානම් කියනකොට අවිද්‍යා නීවරණයක් හැටියට අවිද්‍යාවත් වෙන්නනවා අපි ඒක කතා කළේ නැහැ. මොකද ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ පංච නීවරණ ධර්මයන්. එතකොට මහාම නීවරණේ ලොකුම නීවරණේ නමුත් අවිද්‍යාව ඒක තමයි පංච නීවරණ වලටත් මූලිකත්වයේ සපයන ඒ මූලක්ලේශ භාවයෙන් පෙනී සිටින නීවරණය වෙන්නේ. එතකොට පරාමාස සහ පරාමත්ත ධර්ම ගැන අපි කතා කළා. සබ්බං රූපං පරාමත්තං සීලම රූපේ පරාමත්තයි. පරාමාස කියලා කියන්නේ හිතේ යෙදෙන තණ්හාව, තෘෂ්ණාව සහ නැතිනම් ditthිය, තණ්හා ditthි දෙක. එතකොට තණ්හා ditthි දෙක පරාමාසයි රූපේ පරාමත්තයි. අපිට අද කෙලේශයක් විදිහට හම්බෙනවා රූපේම පරාමාස යෙදිලා රූපේ පරාමාස විදිහට කියලා නැතිනම් කැමති වෙන රූපම ලෝකෙ තුල හම්බෙන විදිහට තියෙන මානසික මට්ටම නිසා අපිට ඒක දුරු කරගන්න හදනකොට අපිට සීලබ්බත පරාමාසය නැතිනම් ඒ මට්ටම ඉක්මවන්න යනකොට සීල වෘතයන් වල එල්බෙන බව අපිට පරාමාසයක් විදිහට හම්බෙනවා කියන කාරණාවත් අපි සාකච්ඡා කළා. එතකොට අපිට ඒකෙදි පරාමත්ත සහ පරාමාශයන්ගේ කාරණාව කතා කරනකොට එතනදි විශේෂ දේ හැටියට තමයි අපි කතා කළේ මූලිකම පරාමාස ධර්මයේ වෙන්නේ තෘෂ්ණාව සහ ditthිය. තෘෂ්ණා ditthි දෙක පරාමාස වෙනකොට පරාමත්ත වුණ රූපේ පැත්තට යෙදිලා රූපයක් පරාමාස විදිහට හම්බෙන මානසික පසුබිම තුල තමයි අද අපි ජීවත් මේ ජීවත් මානසික පසුබිම තුල අපි යම් විමුක්තියක් සාක්ෂාත් කරගන්න යනකොට එහෙම නැතිනම් දුක නැති කරගන්න ප්‍රතිපදාවකට යන්න හදනකොට අන්න එතනදි තමයි අපිට සීලබ්බත පරාමාසය යෙදෙන්නේ. සීල වෘතේ යෙදෙන්නේ. රූපය තියෙනවා කියන මානසික මට්ටම තුල ඉඳලම කෙනෙක් දුකින් මිදෙන්න පනවනවා නම් එයාට කියනවා සීලබ්බත පරාමාශයෙන් යුක්ත වුණ ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියලා. මොකද එයා රූපය ඇති මානසික පසුබිමක් තුලම එයාගේ දර්ශනයත් දර්ශනේ වඩලා ඉවර වෙනකොටත් පවතින නිසා නැතිනම් සත්‍ය ඥානයත් කෘතඥානයත් රූපයේ ඇති මට්ටමක පවතින කම්. අපි කිව්වොත් සමාජය තුළ නිතරම අහන්න දකින්න ලැබෙන දර්ශන ගැන අපි ටිකක් විමසලා බලුවොත් අද තියෙන එක සංකල්පයක් අනිත්‍ය සහ අනිච්ච කියන සංකල්පය අනිච්ච කියනකොට කැමති නොවන අර්ථයෙන් මේ අනිච්ච කියලා කියන්නේ අනිත්‍ය කියලා කිව්වොත් ඒක වැරදි කියලා සමාජීය මතයක් සංකල්පයක් ඇති වෙමින් තියෙනවා ඉතින් මේ වගේ කාරණාවක් තුළ ඇත්තටම තියෙන්නේ මේ සීලබ්බත පරාමාසය පිළිබඳව නොදන්නා කම. පරාමච්ච සහ සීලබ්බත පරාමාසය පිළිබඳව නොදන්කම. මේ පරාමාශය අපි දකින්නේ රූපේ තියෙන දේ හැටියට නැතිනම් ආස්වාදයේ කියන දේ නැතිනම් තණ්හාව යෙදෙන්න අවශ්‍ය කාරණාව කියන එක අපි දකින්නේ රූපෙන් එනවා කියන එක. රූපෙන් එන දේ කියලා දකින මානසික මට්ටමක් තියෙන නිසා අපි ඒ දේ තුල සැප සතුට හොයන්න යනවා නැතිනම් ඒ දේ තියෙනකොටම අපි සැප සතුට දුරු කරගන්න හදනවා. අපිට ඔය තෘෂ්ණා සහ දෘෂ්ටි කියන දෙකම පරාමාසයි. ඒකෙන් කිව්වේ නෑ තෘෂ්ණාව විතරක් පරාමාසයි කියලා. දිට්ඨියත් පරාමාසයි. දිට්ඨිය පරාමාසයි කියලා කියන තැනක තෘෂ්ණාව නැත යම් තැනකදී කෙනෙකුට උපේක්ෂාව තිබුණත් ඒ උපේක්ෂාව තියෙන කෙනාට ඒක පරාමාසයි මොකද එයාට දික්ටි පරාමාසයෙන් පරාමර්ශණය කරන නිසා. එයාගේ දික්තිය මොකද්ද? සැපසහගත රූපයේ සැප එන්නේ රූපෙන් කියන මානසික මට්ටම. දුක්ඛාගත රූපේ දුක එන්නේ රූපෙන් කියන එක. අද අපිට තියෙන මානසික මට්ටම වගේ අපි හිතන්නේ ඇලෙන්න සුදුසු රූපය ඇලෙනකම තියෙන රූපේ ලක්ෂණ නිසා තමයි රූපය ඇලෙන්නේ. ඒ වගේම රූපේ ගැටෙන්න රූපේ ගැටෙන්න පුළුවන්කම රූපේ තියෙන නිසායි අපි ඒක ගැටෙන්නේ. ඒ වගේම තමයි රූපේ ඇතිකල්හිම තමයි තියෙන රූපයේ අපි උපේක්ෂා සාගත වෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටමට කියනවා ditthi parāmāsaya ඔය තුන් තැනම පරාමර්ශණය කරලා තියෙනවා. මොකද්ද අපේ තියෙන දික්තිය ඔය සැප ගෙනල්ලා දෙන බව, දුක ගෙනල්ලා දෙන බව, උපේක්ෂාව ගෙනල්ලා දෙන බව තිබුණේ කොහෙද? රූපයේ. අන්න ඒක නිසා තමයි ඒකේ දික්ටි පරාමාර්ශයෙන් පරාමර්ශණය කරනවා කියලා කිව්වේ. එතකොට ඔය දික්ටි පරාමර්ශය සහ පරාමාර්ශය සහ තෘෂ්ණා පරාමාශය දුරු කරගන්න කියලා කෙනෙක් උත්සාහවත් වෙනකොට ප්‍රතිපදාව වඩනකොට එයා දික්තියට මූලික වෙච්චි පරාමාශයේ විදිහටම රූපය හම්බෙන මානසික මට්ටම එළියේ තියෙනකොට ඒ දර්ශනය තියාගෙනම එයා හදනවා තෘෂ්ණාව සහ දික්තිය නැති කරගන්න ක්‍රමයක් හොයන්න. ඒ ක්‍රමයක් හොයන්න කියලා එයා හදනකොට එයා ඒ ක්‍රමය හොයන්නේ රූපේ බාහිරව තියෙනකොට තියනවා කියන සංකල්පය ඇති තැනක ඉඳලා මෙහි ඇති කරගන්න තණ්හාව නැති කරගන්න. මෙහි ඇති කරගන්න තණ්හාව නැති කරගන්න හදනකොට එයා තෘෂ්ණා පරාමාශය ඇති කරගනි. නමුත් දික්ටි පරාමාශය නැති කරගන්නවා කියන එක එයාට කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද දික්තිය පරාමාශයක් විදිහට හැම වෙලාවකදීම රූපය බාහිර තියනවා කියලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ අනිත්‍ය වුණ රූපේ නොදන්නාකම නිසා ඇති බවට ගත්ත අනිත්‍යයේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව එයාට එළඹ සිටිනවා. ඒ එළඹ සිටින කම නිසා එයාට කිසිම කලක පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ දිට්ඨි පරාමාසයෙන් මිදෙන්න. ශීලබ්බත පරාමාසය එතකොට තමයි එයාගේ ජීවිතේ පරාමර්ශණය කරන්නේ. එතකොට සියලු රූපය ආස්වාදයේ ඉෂ්ට කරන්නේ නැහැ. සියලුම රූපය ඒක නිසා තමයි අනිත්‍යයි කිව්වේ කියන එකෙන් අර්ථයක් අරගෙන කතා කළොත් එහෙම කවදාවත් අපිට දික්ටි පරාමාසයෙන් ඉදෙන්න හම්බෙන්නේ නැහැ. අපිට නොසලකා හැරලා ඒ පිළිබඳ මෙනෙහි නොකර ඉඳලා අපිට තෘෂ්ණා පරාමාසය යටපත් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඔය තෘෂ්ණාව කියන පරාමාසය දුරු කරාට රූපේ ඉතුරු නැතුව නැති වුණු තැනක එළියේ රූපය තියෙනවා කියලා ඇති බවට හම්බෙන ගතිය තියෙන නිසා ඕනම මොහොතක ඇති බවට ගත්ත රූපය ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්කම තියෙනවා හේතුව තියෙනවා. එතකොට අන්න ඒ නිසා ඒකට කියනවා දික්ටි පරාමාශය දුර වෙලා නැහැ කියලා. අපිට පුළුවන් කමක් නැහැ දික්ටි පරාමාශය ඔතනින් දුරු කරගන්න. දිට්ඨි පරාමාසයේ දුරු වෙනවා නම් දිට්ඨි පරාමාසයේ දුරු වෙන එකම තැන තමයි දර්ශනයකින් දර්ශන කෘත්‍යයෙන් දිට්ඨි සාගත කෙලෙසේ සිඳින දර්ශනයකින් ඒ දිට්ඨි සාගත කෙලෙසේ සිඳින දර්ශනය තමයි එයාට පරාමර්ථ ධර්මය පරාමාස ධර්මය දෙකක් විදිහට පෙනෙන කම. තව විදිහකින් කියනවා නම් රූපයත් නාම ධර්මතා ටිකත් වෙන වෙන තැන. නැතිනම් නාම රූප පරිච්ඡේදය කියලා කතා කරන තැන. එතකොට එයාට පේන්න ඕනේ අනාත්ම රූපයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි පරාමාස ඇති කරගන්නේ හැම වෙලාවකදීම රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක කියන දර්ශනයක් එයාට ඇති වෙන්න ඕනේ. ඒ දර්ශනය ඇති වෙනකොට එයාට මේ තෘෂ්ණාව හෝ ditthිය පවත්වන්න එළියේ ඇති බවට හම්බෙන රූපයක් හම්බෙන්නේ නැහැ. එයා රූපේ ඉතුරු නැතුව නැති වෙනු බව සාක්ෂාත් කරන නිසා. ඒකෙන් කියන්නේ එළියේ මොකක්වත් නැහැ කියලා නෙමෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති මේ රූප මේ හේතු ටික ඇතිකල්හි රූපය ඇති බවට ගිහිල්ලා ඒ මොහොතේම හේතු ටික නිරුද්ධ වෙනකොටම රූපය නිරුද්ධ වෙන බවට ගිහිල්ලා. එතකොට පෙර නොතිබීම හටගෙන අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. එතකොට මෙන්න මේ විදිහේ දර්ශනයක් ඇතිවීම තුළ එයාට තෘෂ්ණාව සහ දිට්ඨි කියන පරාමාසයන්ගෙන් දික්ටි පරාමාශය දුර වෙලා. එතකොට එයා සීලබ්බත පරාමාශයට නොවැටෙන මට්ටමකටපත් වෙලා. හැබැයි තෘෂ්ණාව කියන පරාමාශය සමුච්ඡේද වශයෙන්ම ඔහුට දුර වෙලා නැහැ. මොකද තාමත් නාම ධර්මතා ටික පැත්තට තෘෂ්ණාව යොමු වෙන්න පුළුවන්කම ඔහුට තියෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට ditthi සාගත කෙලෙසේ ඔහුට දුර වෙන මට්ටමට තමයි මේ පරාමාශයන්ගෙන් දික්ටි පරාමාශය දුරු වෙන මට්ටමට අපි කියනවා සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. එමත් නැතිනම් මේ රූපයේ යථාර්ථයේ යම් මොහොතකට අවබෝධ කරගන්න මට්ටමකට. එතකොට දැන් දකින්න ඒක අවබෝධ කරගත්තේ පරාමත්ත ධර්මයේ සහ පරාමාශ ධර්මයේ ගැන අවබෝධ කර ගැනීම තුළ මිසක වෙනස් තැනකින් නෙවෙයි කියන කාරණාව. ඊට පස්සේ අද දවසේදී අපිට තියෙන මාතෘකාව තමයි සබ්බං රූපං උපාදානියං සියලුම රූපය උපාදානියං උපාදාන කියලා ධර්මතාවයක් තියෙන උපාදානීය කියලා ධර්මතාවයක් තියෙනවා සියලුම රූපය උපාදානයේට හිත ධර්මයක් සබ්බං රූපං උපාදානීය එතකොට උපාදානය කියලා කියනකොට උපාදානයේ බෙදෙනවා කාම උපාදාන, ditthi උපාදාන, ශීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදාන වලට බෙදෙනවා. එතකොට අපි කාමයේ ගැන කතා කළා කලින්, ditthi ගැන කතා කළා, ශීලබ්බතේ ගැන කතා කළා. මෙතනදී තවදුරටත් උපාදාන ධර්මතා ටික විස්තර කරනවා. එතකොට උපාදාන විස්තර කරන තැනදී චක්කාර උපාදානානි සතර උපාදානයක් තියෙනවා. අපි මතක් කළ විදිහට කාම, ditthi, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එතකොට කතමං සත්ත කතමං කාම උපාදානං මොකද්ද කාම උපාදානය කියලා කිව්වේ? යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමසංහා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාම කාමජ්ජෝසානං ඉදං උච්චති කාමෝපාදානං කාම කාමච්ඡන්දේ කාමරාගේ කාමනන්දිය කාමසංහාව කාමස්නේහය මෙන්න මේ වගේ කාරණාවලට කියනවා මේ කාම උපාදානය කියලා එතකොට කාම උපාදානය කියලා කියන්නේ කැමති වෙන ආකාරය. එතකොට උපාදාන කියන දේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම කැමති වෙන විදිහට දැඩිව ගන්න කම. තමාගේයි ගන්න කම. එතකොට මේ උපාදානය කියන එක කාම වශයෙන් කෙනෙක් උපාදාන කරනවා ඒ වගේම දික්ටි වශයෙන් කෙනෙක් උපාදාන කරනවා ශීලබ්බත වශයෙන් කෙනෙක් උපාදාන කරනවා අත්වාද වශයෙන් කෙනෙක් උපාදාන කරනවා මෙන්න මේ ආකාර කීපයකම කෙනෙක් උපාදාන කරනවා එතකොට මේ උපාදානය අද අපේ මත්තමේදී පතිත කරලා තියෙන්නේ අපි රූපය ඇති තැනකමයි රූපය ඇති මත්තමකමයි ඇයි මේ විදිහට අපි හැම වෙලාවකදීම රූපේ මූලික කරගෙන මේ කතා කරන්නේ කාම ධාතුවේ සත්‍යය කාම ලෝකේ කාම භූමියේ සත්‍යය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නවමයි ඉන්නේ. අද අපේ මානසික මට්ටම තියෙන්නේ රූපය අනුව ගියපු මට්ටමක. රූපය අනුවයි අපි ජීවත් වෙන්නේ. අපි හැම මොහොතකම හිතන්නේ හැම මොහොතකම කල්පනා කරන්නේ රූපය අනුව. එතකොට අපි රූපය අනුව කල්පනා කරන නිසා රූපය අනුව මෙනෙහි කරන නිසා අපිට යම් උපාදාන ටිකක් තියෙනවා නම් උපාදාන සියල්ලක්ම පවතින්නේ රූපය අනුව ගියපු මට්ටමක. එහෙම නැත්නම් එකෙන් කියන්නේ නැහැ රූපය අනුව විතරමයි උපාදානය යෙදෙන්නේ කියලා. කෙනෙකුට නාම ධර්මතා ටික විතරක් උපාදාන වෙන්නත් පුළුවන්. නමුත් නාම ධර්මතා ටික විතරක් උපාදාන වෙනවා කියන තැනක අද අපිට තියෙන කෙලෙෂය තමයි අපිට උපාදානය වෙන්නේ රූපේ පැත්තට පිට වෙලා. රූපය ඇති බවට ගන්න කමක් එක්ක. ඒක නිසා තමයි අපිට මේ උපාදාන සහ උපාදානීය ධර්මතා ටික වෙන් කරලා පෙන්වන්නේ. එතකොට කාමච්ඡන්දේ කියනකොට කාමච්ඡන්දේ කියන එක අපි කතා කළා මුලින්. කාමයන්ට ඇති කැමැත්ත කියන අර්ථයෙන් කාම ඡන්දේ ඡන්ද කියනවා කැමැත්තට කාම කියනවා ඇලෙන ගතියට එතකොට මේ ඇලීමට කැමති වෙන අර්ථයෙන් රූපේ ගන්න නිසා කාම ඡන්දයට කියලා කියනවා. එතකොට ඒ කාමයෙන්ම උපාදාන වශයෙන් දැඩිව ග්‍රහණය කරගත්ත නිසා කාම උපාදානය කියලා කියනවා. එතකොට කාම උපාදානය අද අපේ මත්මයේදී හැම වෙලාවකදීම කලින් දේශනාවේදී අපි කතා කළා වගේ රූපය ඇති බවට ගත්ත මානසික මට්ටමක් තුළ අපිට ඇති වෙලා තියෙනවා. අපි කාමයේ ලක්ෂණ ටික දකින්නේ බාහිර රූපේ පැත්තෙන්. රූපේ තියෙන දේ හැටියට අපි කැමති වෙන රූපය අද අපේ මත්තමින් අපි හිතන්නේ ඒ රූපයේ ලක්ෂණ නිසායි අපි කැමති කියලා. හොඳ ලක්ෂණ එළියේ තියෙන රූපයක් ගත්තොත් ස්ත්‍රී රූපයක් හෝ වේවා පුරුෂ රූපයක් හෝ වේවා අපි හිතනවා ඒ රූපයේ ලක්ෂණ නිසා තමයි අපි කැමති කියලා. එතකොට ඒ රූපය දිහාම බැලුවොත් තිරසංගත සතෙක් බැලුවොත් එයාටත් ඒ වගේම දෙවියෙක් දැක්කොත් දෙවියටත් දැන් මේ තුන් දෙනාටම මේ රූපය තුන් ආකාරයක චේතනාවක් ඇති කරන්න හේතු වෙලා තියෙනවා. නමුත් විශේෂ පැත්තෙන් ගත්තොත් එකම තැනක එකම ආකාරයකට ඇස් හමුවට ආපු රූපය ගැන කෙනකෙනා දක්වපු ප්‍රතිචාර වෙනස් වෙනවා. එතකොට ත්‍රිසංගත සතෙක් බයක් උපදව ගන්න තැනකදී අපි කැමැත්තක් උපදවගෙන ඒ වගේම දෙවියෙකුට පිළිකුලක් උපදවගෙන දැන් මෙන්න මේ තුන් දෙනාගේ ප්‍රතිචාරය තුනක් උනේ මේ තුනේ කාගේ කවුරු දක්වපු කාගේ චේතනා මට්ටමද රූපයේ පැත්තේ ඉඳලා අපි ටික මේ තුන් දෙනාගෙන් කවුරු දක්වපු ප්‍රතිචාරයේද කවුරු දක්වපු මානසික මට්ටමද රූපේ පැත්තේ ඉඳලා ආවේ. රූපේ පැත්තෙන් කාගේවත් මානසික මට්ටමකට ප්‍රතිචාර දක්වන දෙයක් ආවේ නැහැ. හැම වෙලාවකදීම ඇහැටනම් කෙන කෙනාගේ ඇහි මට්ටමට රූපය ඇහැට පතිත වුණා වර්ණ සටහනක් විදිහට. මේ පතිත වුණ තැනක ඇහැ දන්නේ නැහැ මේ කැමති දෙයක් කියලා. ආලෝකයේ වර්ණ සටහන දන්නේ නැහැ මේක කැමති දෙයක් කියලා. මේ දෙකම නොදන්න තැනකදී කෙනකෙනා කෙනකෙනාගේ හිතෙන් ඒ පිළිබඳව කැමැත්ත ඇති කරගත්තා. ඒ කෙනකෙනාගේ හිතෙන් ඇති කරගත්ත ඒ කැමැත්ත අපි දැක්කා රූපයේ හැටියට. එතන තමයි අපිට වැරදිච්ච තැන. අපි දැක්කේ ස්ත්‍රී රූපය පුරුෂ රූපය ලක්ෂණයි ඒ රූපයේ ලක්ෂණ නිසායි රූපෙට කැමති කියලා. නමුත් ඇත්තටම ඒ රූපයේ ලක්ෂණ බව ඒ රූපයේ කැමති රජනීය රූපයක් හැටියට අපි දැක්කේ අපේ මානසික පැත්තෙන්. ඒක කැමති විදිහටයි අපි රැස් කරගෙන හිටියේ. ඒක කවදාවත් රූපෙන් ආවේ නැහැ. නමුත් අද අපේ මත්තමට අපිට පේන දේ තමයි ඇත්තටම ඒ රූපේ ලස්සන නිසාමයි මට ලස්සන කියලා හිතුනේ. ඒ ලස්සන නිසාමයි ලස්සනයි කියලා හිතෙන්නේ කියලා හිතෙන මනසට තමයි උපාදාන සහිත මනස කියලා කිව්වේ. එයාට කාම උපාදානය යෙදිලා. කාම උපාදානය එයාට නිකම්ම නෙමෙයි යෙදිලා තියෙන්නේ. කාම උපාදානය යෙදිලා තියෙන්නේ කොහෙද? රූපයේ යෙදිලා. එයාට කාම උපාදානය හම්බෙන්නේ රූපේ යෙදිලා අද කැමති රූපයක් විදිහට හම්බෙන්නේ. එතකොට එයාට උපාදානයේ හිතේ ඇති කරගත්ත ටික රූපේ කියන එක ඉතුරු නැතුව වැය වුණ ධර්මතාවය. නමුත් හිතෙන් ඔසෝල දෙනව කැමති රූපයක්. අර කලින් මතක් කළා වගේ කේක් කෑල්ල වැහෙන්න අයිසින් ටිකක් ගාලා අයිසින් කේක් කනවා වගේ හැම මොහොතකම අපි කැමති රූපය හදාගෙන ඉඳිනවා එතකොට රූපෙන් කැමැත්ත ආවේ නැහැ. කැමැත්ත කෙනකෙන කැමැති වෙන මානසික මට්ටම. ඒකයි එකම රූපයේ දකිනකොට කෙනකෙනාගේ ඡන්ද රාගයේ නානත්වයක් සිදෙන්නේ. එතකොට දැන් අපිට ඔය තුල ඇති කරගන්න වෙන වටිනා දර්ශනයක් උපාදානය කියලා කියනකොට උපාදානය අපි හැම මොහොතකම අපේ මනස තුල ඇති කරගන්න දේ. ඒක දකින්න එපා රූප පැත්තෙන්. ඒ රූපයට නම් කරනවා උපාදාන නීමි කියලා. උපාදානය ඇති කරගන්න හිත දෙයක් වුණා. ඒ උපාදානය ඇති කරගන්න හිත උනේ රූපය අපි ළඟ උපාදානයේ තිබුණ නිසා. අපිට උපාදානයේ මේ පැත්තේ තියෙනකොට රූපය ඇති බවට ගන්නව නම් ගන්න හිතම අපි උපාදානයේ යොදලම ගන්නවා උපාදාන සහිත රූපයක් විදිහට. එතකොට උපාදානයේ අපි කතා කළා කීප විදිහකට තියෙනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. එතකොට කාම උපාදානය කියන එක තුල අපි කැමති දේවල් ලෝකේ හම්බෙන කාරණාව. එතකොට ඒකෙම තියෙනවා අපිට ditthi උපාදානය. ditthi උපාදානය තමයි නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති සුතං නත්ති සුඛට දුක්ඛට කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමනස් බ්‍රාහ්මනා මේ විදිහට ඇති වෙන ditthිය පැත්තෙන් ඇති වෙන දේවල් ටිකක්. එතකොට මේ ditthi ගහනං ditthi කාන්තාරෝ ditthi විසෝකායිකං ditthi විභංගිතං ditthi සංයෝජනං එතකොට ගාහෝ පතිත්තාහෝ මේ විදිහට ඇති වෙනවා නම් ටිකක් ඒ වගේම තව සීලබ්බත උපාදානං අස්වාද උපාදානං සබ්බා මිච්ඡා දිට්ඨි දිට්ඨි උපාදානං සීලබ්බත උපාදානය අස්වාද උපාදානය මේ දෙකම ඇති කරලා දෙකම ඇතුළත් කරලා පෙන්නනවා උපාදානය විදිහට සීලබ්බතයත් අස්වාදය දිට්ඨි උපාදානයටමත් ඇතුළත් කරලා පෙන්නනවා එතකොට මේ දිට්ඨි උපාදානය කියන එක බොහොම රළු මට්ටමේම තියෙන දෙයක්. හැම වෙලාවකදීම අද අපිට තියෙන්නේ කාම උපාදානය තුලත් දිට්ඨි උපාදානය පවතිනවා. ඒ වගේම දිට්ඨි උපාදානය දිට්ඨි උපාදානය තුලත් දිට්ඨි උපාදානය සීලබ්බත උපාදානය තුලත් දිට්ඨි උපාදානය අත්වාද උපාදාන තුලත් දිට්ඨි උපාදානය. ඇයි අපි ඒ දර්ශනයම උපාදාන කරගෙන ඉන්නවා. කාම උපාදානයේ තුලත් දික්ඛ උපාදානයේ යෙදෙනවා. කාම උපාදානයේ තුල කොහොමද අපිට දික්ඛ උපාදානයේ තියෙන්නේ? අපි රූපයම දර්ශනයක් විදිහට රූපේම කැමැත්ත යෙදෙන දෙයක් හැටියට අපේ දික්ඛය තියෙනකොට අද කාම උපාදානයේ යෙදෙන හැම තැනකම දික්ඛ උපාදානයේ යෙදලා තියෙනවා. එතකොට අනිකුත් කාමයේ විතරක් නෙමෙයි ද්වේෂය සහ උපේක්ෂාව කියන තැන් දෙකත් මේ ditthi උපාදානයෙන් නියෝජනය කරනවා. ද්වේෂය සහ මෝහය කියන එක උපේක්ෂාව කියන එක ditthi උපාදානයෙන් නියෝජනය කරනවා. ඒ ditthi උපාදානයේ මූලිකම ලක්ෂණය තමයි රූපයේ අනිත්‍ය නොදන්නාකම රූපේ යථාභූත ලක්ෂණය නොපෙන්නනකම. එතකොට රූපේ යථාභූත ලක්ෂණේ නොපෙන්වන කම තමයි අපිට අද අපේ සාමාන්‍ය මානසික මට්ටම තුලම පවතින්නේ. ජීවිතය තුළින් දැක්කොත් අපිට මේ මොහොතේදී මේ පොත දකින්න පුළුවන් අද අපි දකින්නෙම පොත වෙලා තියෙනවා. එතකොට මේ පොත දකින්නවා සහ දකින්නෙම පොතයි කියන මේ කාරණාව තුළ අපිට ඇස් දෙකට පේන්නෙම පොත වෙලා. ඒ වුණාට අපිට පේන්නේ නෑ මේ දෙක තුල දිත්තේ දිත්තමත්සන් සහ විඤ්ඤාතේ විඤ්ඤාතමත්සන් කියන මේ ධර්මතාවය පේන්නේ නෑ. අපි පොතට කැමති පොතට අකමැති සහ කැමැතිත් නොවන අකමැතිත් නොවන පොතක් ගැන ලෝකේ ඕන තරම් කතා කරන්න පුළුවන්කම තියෙනවා. කියන පොතට කැමති වෙන්න පුළුවන්, කියන පොතට අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ පොතට කැමැතිත් නොවි අකමැතිත් නොවි අපිට මේ පොත ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ මානසික මට්ටම පොතට කැමැති පොතට අකමැති පොතට කැමැතිත් නෑ අකමැතිත් නෑ කියන උපේක්ෂා සහගත බව. මේ ලක්ෂණ තුනටම පොදු එක ධර්මතාවයක් තියෙනවා. ඒ පොදු ධර්මතාවය තමයි එළියේ පොතක් තියෙනවා කියන වචනය. ඒක අපිට අපේ ජීවිතේම වෙලා අද දැකගෙනම හම්බෙන එළියේ පොතක් තියෙනවා කියලා තියෙන පොත ඇති බවට හම්බෙන ලක්ෂණය. අන්න ඒ පොත එළියේ තියෙනවා කියලා ඇති කරගත්ත අන්න ඒ ලක්ෂණය තමයි අද අපිට ඇති කරගත්ත දිට්ඨි උපාදානය. අපේ දර්ශනයේම දිට්ඨි විදිහටම අපිට උපාදානය ගත්ත දිට්ඨියක් විදිහටම. එතකොට අපිට මේකේ යථාවබෝධය සිද්ධ වෙලා නැහැ ඒක පුංචි මොහකටවත් ඒකයි දිට්ඨි උපාදානයේ තියෙන ලක්ෂණය අපි හැම වෙලාවකදීම දකින්නේ හිතේ තියෙන gati ටික රූප පැත්තට දාලා එතකොට මේ දිට්ඨි උපාදානය හැම මොහොතකදීම ජීවිතේ ආත්ම සංකල්පය ඇති කරලා තියෙනවා. දිට්ඨි උපාදානය ආත්ම සංකල්පය ඇති කරලා තියෙනවා. පුද්ගල සංකල්පය. එතකොට මේ තුල බොහොම ශීම් කාරණාවක් තියෙනවා අපිට දකින්න නැතිනම් උපාදානයේ පිළිබඳව අපි නිතර අහන්න දකින්න ලැබෙනවා. පංච උපාදානස්කන්ධය කියනකොටත් උපාදානස්කන්ධය ගැන අපිට අහන්න තියෙන්නේ. එතකොට එතනත් උපාදානයේ යෙදෙන ස්කන්ධ ටික ගැන එතකොට පංච උපාදානස්කන්ධය කියනකොට එතනත් උපාදාන හත් විදිහට ගන්නෙ මේ කියන සතර උපාදානයම තමයි. එතකොට සතර උපාදානයේම දිට්ඨි උපාදානයෙන් ගත්තොත් මේ දිට්ඨි උපාදානයේ මට්ටම තමයි රළුම මට්ටම, ඕලාරිකම මට්ටම. නැතිනම් ආත්ම භාවයක් අරගෙන යන මට්ටම තමයි මේ දිට්ඨි උපාදානය. ආත්ම භාවයක් අරගෙන යන මට්ටම කියලා කිව්වේ මේ දිට්ඨි උපාදානයේ තියෙන්නේ අපිට පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා කියලා සාමාන්‍යයෙන් ඇති වෙන අස්මිමානය හෝ ඒ වගේ ලක්ෂණයක් නෙමෙයි මෙතන දිට්ඨිය කියන තැන තියෙන්නේ. එක දිගටම නොසිඳී පවත්නා ආත්ම දිට්ඨියක් තියෙනවා කියන දේ. ඒක අපිට මේ අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ එක විදිහටම තියෙන ආත්මයක් තියෙනවා කියන එක. අපිට යම් දර්ශනයක් තියෙනවා මේ රූපය ඇතුළේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. සජීවී රූපයක් ගත්තොත් අපිට ඒක පොඩ්ඩක් තේරුම් ගන්න දෙසි. අපි ගත්තොත් පුද්ගලයෙක් එළියේ ඉන්නවා කියලා අපිට අම්මා කියලා සිහිපත් වෙන ගතිය තමයි හැම වෙලාවකදීම සක්කාය කියන මට්ටම නැතිනම් තමන්ගේ හිතේ පංච උපාදානස්කන්ධය යෙදෙන මට්ටම වෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ දිට්ඨි උපාදානයේ යෙදෙන මට්ටම තමයි සක්කාය දිට්ඨිය යෙදෙන මට්ටම වෙන්නේ. අම්මා කියලා එහෙ දැක්ක රූපය ගැන හිතේ අම්මා කියලා හිතන මත්තම සක්කාය මත්තම. එතකොට ඒ අම්මා වුණ පුද්ගලයෙක් එක දිගට ජීවත් වෙන ආත්මයක් කෙනෙක් ඒ රූපය ඇතුලේ තියෙනවා නැතිනම් රූපවන් රූපේම ආත්මයක් කොට දකිනවා වගේ සංකල්පනාවක් අපිට තියෙනවා ඒ පේන රූපෙමයි අම්මා. ඒ රූපය ඇතුලේ අම්මා ජීවත් වෙන්නේ. නැතිනම් ඒ අම්මම තමයි මේ විදිහට රූපවත් වෙලා තියෙන්නේ. මේ විදිහට අපිට හිතෙන දික්තියක් තියෙනවා ඒ දික්තියට කියනවා හැම වෙලාවෙදීම සක්කාය දික්තිය. රූපය ආත්මවත් කොට දකිනවා. නැතිනම් ආත්මවත් වූ රූපය හෝ දකිනවා. ආ රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා හෝ ආත්මයක් ඇතුලේ රූපය තියෙනවා කියලා හරි අපි දකින මානසික මට්ටම තමයි අපිට සක්කාය දිට්ඨිය හදලා දෙන මට්ටම. ඒක දිට්ඨි සහගත කෙලෙෂය. අම්මා කියලා සිහිපත් වෙන ගතිය එළියේ රූපය ඇහැට ගැටුනහම අම්මා කියලා හිතේ සිහිපත් වෙන ගතියට කියනවා සක්කාය කියලා. ඒ සක්කාය ආරම්භය ආත්මයක් කෙනෙක් බාහිර ඉන්නවා කියලා හිතන කමට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය ditthi උපාදානය තමයි රළුම කියලා කිව්වේ හේතුව නිසා හැම වෙලාවකදීම උපාදානස්කන්ධයම නැවත උපාදාන කරනවා ditthi වශයෙන්. ඒ ආත්මය ගැනම අපි නැවත ditthi වශයෙන් උපාදාන කරනවා. එතකොට ඒ ditthi උපාදානය බොහොම රළු මට්ටමක් හැම අකුසලයක් ඇති තැනකම ditthi උපාදානයේ අනිවාර්යයෙන්ම යෙදෙනවම තමයි එතකොට ඒ ditthi උපාදානයේ තුල අපි කරන දේ විපාක නැහැ කුසලයේ අකුසලයේ විපාක නැහැ අපි ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ නැහැ සත්‍ය අවබෝධ කරගත්ත තමන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන සත්‍ය අවබෝධ කරගත්ත අය නැහැ නැත්ති මාතා නැත්ති පිතා අම්මා තාත්තා නැහැ නැත්ති සුඛ දුක්ඛ සම්මානම් පලං විපාකෝ හොඳ දේ නරක දේ විපාක නැහැ නැත්ති අයන් ලෝකෝ මෙලොව නැහැ නැත්ති පරලෝකෝ පරලොව නැහැ මේ විදිහට ඇති කරගත්ත නියත මිච්ඡාදිත්‍යයක් තියෙනවා නම් දසවස්තුක මේ ඔක්කොම ඇති කරගන්නේ මේ රූපය ඇති තැනක තියෙන වැරදි දිට්ඨිය. එතකොට මේ වැරදි දිට්ඨිය ගැන කතා කරනකොට අද ලෝකයේ පැත්තෙන් ගත්තත් ඔන්න ඔය කාරණාව අවබෝධ නොකරගත්ත බවක් සමහර වෙලාවට අපිට දකින්න තියෙනවා. ධර්මයේ කතා කරන ධර්මයේ ගවේෂණය කරන ධර්මයේ හොයන්න යන පිරිස අතර පවා සමහර විට ධර්මය ආදානග්‍රාහීව ගන්නකොට එහෙමත් නැතිනම් අලගද්දූපම පරියායෙන් ධර්මයේ ගන්න යනකොට අපිට සමහර චරිත ලෝකෙ තුල හම්බෙනවා මේ දික්ති සහගත බව මේ විදිහට දැස ගන්න. අපි ගත්තොත් මක්ඛලී ගෝසාල ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ කාලේදී ඒක දර්ශනයක්. එයා කිව්ව මේ ලෝකේ හැම දෙයක්ම සතර මහා ධාතු වලින් හැදිලා තියෙනවා. ඒ සතර මහා ධාතු වලින් හැදුණු රූපයක සිහියක් ගත්තොත් සිහියේ තියෙන සතර මහා ධාතු. එතකොට කෙනෙකුට අනිනවා කියලා කෙනෙක් ඇත්තේ නැහැ සතර මහා ධාතුවක් ඇතුළෙන් සතර මහා ධාතුවක් කියලා. ලෝකේ මේ කෙලවරේ ඉඳලා එහා කෙලවරට එකතම මස් ගොඩක් බවට පත් කරගෙන ගියොත් එයාට කර්ම කරන්නේත් නැහැ කර්මේ රැස් කරන්නේත් නැහැ තියෙන සතර මහා ධාතුවක් විතරයි සතර මහා ධාතු පැවැත්ම. එතකොට මේ කර්මය සිද්ධ කරන කෙනෙක් නැහැ. තියෙන්නේ මේ වගේ ධර්මතාවයක් අනාත්ම ධර්මතාවයක් කියලා වාදයක් එයා ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ බොහෝ කොටම ගරහපු දර්ශනයක් ඒක මම හිතන්නේ අනිත් ශාස්ත්‍රවරුන්ගෙන් අනිත් දර්ශන ගැන කතා කළාට වැඩිය විවෘතවම කතා කරපු දර්ශනය තමයි ඇතන් තැනකදී දේශනා කරනවා මක්කලි ගෝසාල කියන්නේ හරියට මාළු වල්ලන කෙමනක් වගේ කියලා. සත්‍ය දෘෂ්ටි ඇතුළත පිවිසෙනවා පේනවා එළියට එනවා පේන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ දර්ශන අද අද කාලේ අපිට නැතුව නෙමෙයි දකින්න තියෙනවා. සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශුන්‍යත ධර්මය අනාත්ම ධර්මයේම සංකල්ප අරගෙන කෙනෙක් ලෞකිකත්වයේ සහ ලෝකෝත්තර බව පටලෝගෙන ලෞකික මානසික මට්ටම තුලට ලෝකෝත්තර ධර්මය ඔබන්න හදනවා. කෙනෙක් කතා කරනවා කුසල් කළා වැඩක් නැහැ. කුසල් කරා කියලා නොකරන්නේ. ඒක සසර පැවැත්මට උපකාර වෙන දෙයක් විතරයි. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් කියන්නේ අපිට කුසල් කර කර ඉන්න කියලා. අපිට කිව්වේ නිවන් දකින්න කියලා. මෙන්න මේ විදිහට නොඑක් සංකල්පනා නොඑක් අදහස් අද ලෝකේ සමහර වෙලාවට සමාජගත වෙලා තියෙනවා. සමහර වෙලාවට ධර්මයක් කතා කරන පිරිස අතර පවා මේ කුසලයේ බෙදා නොගන්න කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොයි මොහොතකවත් ලෞකික කුසලය වර්ණනා නොකළ හිටියේ නැහැ. ලෞකික කුසලයේ තියෙන වැදගත්කම බුදුරජාණන් වහන්සේ දැක්කා. කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. එතකොට ලෞකික කුසලය කෙනකෙනාගේ ජීවිතවලට බොහොම උපකාරයි. පබ්බජිතස්සති උපකාරානි පුඤ්ඤානි පැවිද්දට පවා උපකාර වෙන්නේ කුසලයේ කියන තනින් බුදුරජාණන් වහන්සේ කුසලය දින වර්ණනා කළා. එතකොට අද ඇතන් විට අපිට දකින්න තියෙන දෙයක් තමයි පින්කමක් කරනවා කිව්වහම කුසලයක් කරනවා කිව්වහම ඇතම් අය දෘෂ්ටියක් ඇති කරගන්නවා මේක නෙමෙයි කරන්න ඕනේ මේ ස්කන්ධ ටිකක් ඇති තැනක මොන කුසලයක්ද කියලා. එතකොට ඒ ඒ කාරණාව තුල තියෙන්නේ මොකක්ද ඇත්තටම? ditthi upadanaය. ඒ ditthi upadanaය ඇති කරගත්තේ කොතනදද? ඒ ඇත්තෝ දැකපු වැරදි දර්ශනයක්. දිට්ඨි උපාදානය කියන තැන හැම වෙලාවකදීම දැක්කේ රූපේ පැත්තට උපාදානයේ දාලා. උපාදානයේ ගතිය දැක්ක රූපේ පැත්තෙන්. උපාදානයේ ගතිය රූපේ පැත්තෙන් දැකපු නිසා ඒ ඇත්තෝ හිතුවා රූපේ පැත්තෙන් තමයි උපාදාන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් කෙනෙකුට කියනවා කුසලයක් කරන්න යනකොට කුසල් කරන්න එපා. ඒ දේ තුල රැස්වීමක් තියෙනවා. හැබැයි ඔය රැස් වෙන්න ලබන්න රැස් වෙන්න දෙයක් තියනවා කියන කමම තමයි උපාදානයට හේතුව කියන එක යත්තන්ට තේන්නේ නැහැ. නැතිනම් කුසලයක් නොකර ඉන්න දෙයක් තියනවා ඒගොල්ලන්ට. අපිට දානයක් දෙන්න වස්තුවක් දාන වස්තුවක් තියෙනවා. ඒකත් උපාදානයක් තමයි. එතකොට ඒ දෙන්න දාණය තියෙන එකත් පංච උපාදානස්කන්ධයක් තුළ තමයි අපිට හම්බෙන්නේ දෙන්න දානයක් එළිය රූපයක් තියෙනවා. තියෙන නිසා තමයි දෙන්නේ. එකත් උපාදාන. ඒ වගේම කෙනෙක් කියනවා ඕක ඔය මත්තම කරන්න එපා. ඔයක සසරේ පැවැත්මට හේතු වෙන දෙයක්. එතකොට එයා කුසලයේ කරන්නේ නැහැ. කුසලයේ නොකර ඉන්නවා. හැබැයි දෙන්න දේ තියෙනවා. තියාගෙන ඒ තුල සසරේ පැවැත්ම සිද්ධ වෙනවා කියලා එයා නොදී ඉන්නවා. එතකොට දෙන්න දාන වස්තුවේ එළිය හම්බෙන කම නිසාම තමයි එයාට උපාදානය වෙලා තියෙන්නේ. උපාදානයේ තියාගෙන එයා කුසල හේතු ටික රැස් නොකර ඉන්නවා. ඒ තුළම එයා කුසල හේතු ටික රැස් කරගන්නවා. මොකද එයා උපාදානයේ කියලා හිතුවේ හැම වෙලාවකදීම උපාදානයේ ලක්ෂණේ දැක්ක බාහිර භෞතික වස්තුව පැත්තෙන්. ඒක නිසා කෙනෙක් ඔය වස්තුව පැත්තෙන් දකින දේ තුල වස්තුව පැත්තෙන්ම මේ පිරිසුදු බව සහ අපිරිසුදු බව පනවනවා. ඒක නිසා පින් කරන්න එපා. මේ පැත්තෙන් මේ ගැන හිත හිත හිතාම ප්‍රමාණවත් කියලා දෙයක් වෙනවා. එතකොට ඒ විදිහට ගියා කියලා අපිට කවදාවත් නිදෙන්න පුළුවන් කමක් හම්බෙලා නැහැ. ඇයි? පින් නොකර ඉන්න කෙනා හම්බෙන නිසා. පව් නොකර ඉන්න කෙනත් පින් නොකර ඉන්න කෙනත් දෙන්නම එකම මට්ටමින් හම්බෙන මට්ටමක්. ඒ වගේම අකුසල් කරන කෙනත් හැම වෙලාවකදීම නොකරන කෙනත් දෙන්නම ඉන්නේ එකම මානසික මට්ටමක් තුළ. ඒ මත්තම තමයි මේ දික්ටි සහගත මත්තම දෙන්නගෙම තියෙන එකම තැනක. රූපේ ඇති බවට ගත්ත කම. එතකොට ඒ රූපේ ඇති බවට ගත්ත කම තුල දෙන්නගෙම එකම නම් තියෙන්නේ. ඒ දෙන්නගෙම සසර පැවැත්ම තියෙන එක එකම විදිහට වෙලා තියෙනවා. ඒකෙදි වෙනස තියෙන්නේ කෙනෙක් කුසල හේතු රැස් කරගෙන තියෙනවා කෙනෙක් අකුසල හේතු රැස් කරගෙන තියෙනවා. එතකොට විපාක නානත්වයක් තියෙනවා. විපාක නානත්ය අනුව කුසල හේතු ටිකට කුසල විපාකයක් අකුසල හේතු ටිකට අකුසල විපාකයක්. ඒක තමයි උපාදාන වශයෙන් ගත්තහම ලෝකයේ තියෙන සැබෑ ස්වභාවය. එතකොට එතන උපාදානයේ උනේ දැඩිවම ditthi උපාදානය. ditthi උපාදානය තුල ඒ දෙන්නගෙම තිබුණු ditthිය සමානයි. මොකද්ද ditthිය? වරදවාගත්ත ditthිය උනේ හැම මොහොතකම අත්වාද උපාදානය සහ ශීලබ්බත උපාදානය කියන උපාදාන දෙක වරදවා ගත්ත බවමයි ditthi උපාදානයේ වැඩිපුරම මේ ක්‍රියාව සිද්ධ කළේ. එතකොට මේ ditthi උපාදානය තුල ඒ ඇති කරපු ආත්ම සංකල්පයක්, ආත්ම ditthිය, පවතින ආත්මයක් තියෙනවා කියලා දෙයක් ඒ හැමදේම අපිට ගෙනල්ලා දීපු සංකල්පයක් වුණා. ඒ සංකල්පය අපි පැවැත්වුවේ හැම මොහොතකම රූපය තියෙනවා කියන මානසික මට්ටමක් එක්ක. ඒ රූපය තියෙනවා කියන මානසික මට්ටමක් එක්ක පවත්වන නිසා අපිට ඒ මනසට කිව්ව උපාදාන සහිත මනස කියලා. හැබැයි ඒ උපාදාන සහිත මනස ඇති වෙනකොටත් අනාත්ම රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. එතකොට නිරුද්ධ වෙච්ච රූපය මේ උපාදාන සහිත කෙනාට උපාදාන ඇති කරගන්න හේතු වුණා. ඒක නිසා නිරුද්ධ වෙච්ච රූපයට නම් කළා උපාදානීයයි. උපාදානීය රූපය අරඹය කෙන කෙනා උපාදානයේ තම තමන් තුල හදාගෙන තියෙනවා. එතකොට ඊළඟ උපාදානයේ ශීලබ්බත උපාදානයේ මේ ශාසනයෙන් බාහිරව කෙනෙක් ශීලේන සුද්ධිවත් සුද්ධිවතේන සුද්ධි ශීලබ්බතේන සුද්ධීති යා ඒව රූපා දික්ටි දික්ටි ගතං මේ ශාසනයෙන් බාහිර කෙනෙක් සීලයෙන් පිරිසිදු වෙන්න පුළුවන් කියලා සීලයෙන් සුද්ධියක් පනවනවා නම් එයාට කියනවා සීලබ්බත උපාදානයෙන් උපාදාන වෙලා කියලා. එතකොට ඒ සීලබ්බත උපාදානයේ කෙනෙකුගේ යෙදෙන මට්ටම තමයි අපි කලින් කතා කළා වගේම අර කාම උපාදානය, ditthi උපාදානය දුරු කරගන්න යනකොට කාම උපාදානය, ditthi උපාදානය දුරු කරන පැත්තට ගියපු ගමන් ඒ කෙන කෙනාගේ මානසික මට්ටම තියෙන්නේ කාමය සහ ditthi ඇති උනේ රූපයේ පැත්ත කියලා. රූපයටයි කැමති උනේ කියලා. එයා දැන් උපාදානේ දුරු කරන්නම් හදනවනම් රූපේ දුරු කරන පැත්තකට වැටෙනවනම්. එයා මේ ශාසනය ප්‍රතිපදාව තුළ නෙමෙයි ඉන්නේ බාහිර ශාසනයේ ප්‍රතිපදාවක් තුළ. එතකොට එයා ශීලබ්බත උපාදානයෙන් උපාදාන කරගෙන කියලා කියනවා. ඒ වගේම අත්වාද උපාදානය අශ්‍රතවක් පුතජ්ජනය අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං එතකොට රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මවත් කොට දකිනවා රූපවන්තං වා අත්තානං රූප වස්තු ආත්මයක් දකිනවා. අත්නිවා රූපං. ආත්මයේ කෙරෙහි රූපය පිහිටලා තියෙනවා කියලා දකිනවා. රූපස්මින්වා අස්ථාන. රූපයේ කෙරෙහි ආත්මය. එතකොට කාරණා හතරක් කිව්වා. රූපං අත්තතෝ සමනුපස්සති රූපයම ආත්ම වශයෙන් දකිනවා. ඊට පස්සේ රූපවන්තං වා අස්ථාන. රූපය ආත්මව ඒ වගේම රූපවත්තු ආත්මය කියලා දකිනවා. ආත්මයේ කෙරෙහි රූපයේ පිහිටිය රූපයේ කෙරෙහි ආත්මයේ පිහිටිය. වේදනාවත් ওই විදිහටම සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා පහ කෙරෙහිම ওই විදිහට ඇති වෙනකොට එයාට කියනවා විෂයාකාර විදිහටම මේ දිට්ඨිය දැසගෙන තියෙනවා මේ සක්කාය දිට්ඨිය විෂයාකාරයකටම ඇති වෙනවා කියලා. ඒකට මොකද්ද යාගේ දිට්ඨිය උනේ මේ අත්වාද උපාදානයෙන් උපාදාන වුණා. අත්වාද කියලා කිව්වේ ආත්මයක් තියෙනවා. ආත්මයක් එක දිගට තියනවා කියන සංකල්පය. එතකොට මේ අත්වාද උපාදානයේ ටිකක් අපිට ගැඹුරින් සාකච්ඡා කරන්න වෙන સિદ્ધාන්තයක් අත්වාද උපාදානය. මොකද ගොඩක් වෙලාවට අපි ඇසුරු කරන්නේ අත්වාද උපාදානය ආත්මයක් තියෙනවා කියන සංකල්පය එළියේ තියෙන ආත්මයක් ගැන තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. ඒ වුණාට ඇත්තටම ආත්මයක් තියෙනවා කියන සංකල්පය හැම වෙලාවකදීම බාහිර පැත්තට පතිත වෙනවට වඩා අපිට ආත්මවත් සංකල්පේ පවතිනවා Tamange පැත්තෙන්. දෙයාකාර ආත්ම සංකල්පයක් තියෙනවා. එකක් තමයි ආත්මවත් වූ රූප එළියේ තියෙනවා කියලා සජීවී රූප අපිට බාහිර භෞතික මට්ටමින් හම්බෙන කම. දෙවෙනි එක තමයි ඒ හැමතැනකදීමත් ඒ වගේම අජීවි රූප කියන තැනකදීවත් මෙහි ස්ථාවර වෙන, ස්ථිර වෙන, දැස ගන්න අස්මදිට්ඨිය. අපි හෙට දවසේදී මෙතනට ඇවිල්ලා මෙතනදී කිව්වොත් මේ ආශ්‍රමයේ මෙතෙන්ට ආවොත් හෙට තියෙනවා. එතකොට අපි කියනවා ඊයේ තිබුණු ආශ්‍රමයේ තාම තියෙනවා කියලා. එතකොට ඊයේ තිබුණු ආශ්‍රමයේ තාම තියෙනවා කියන එකෙන් අපි එකක් කියනවා. ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා. එතකොට ආසනයේ පැත්තේ ආසනයේ පැත්ත වගේම අපි උපාදාන කරපු අනිත් පැත්ත තමයි අපිට තේන්නේ ආසනයේ පැත්තයි අපි අල්ලලා තියෙන්නේ කියලා. නෑ ආසනයේ තුල අපි අල්ලලා තියෙන උපාදාන කරගෙන තියෙන්නේ මේ පැත්තේ තමන් කරගත්ත ආත්මවාදය. එක දිගට ජීවත් වෙන පුද්ගලයේ ආත්මයක් ඉන්නවා. කොහෙද ඒ ආත්මය තියෙන්නේ? මේ මේ තමන්ගේ පැත්තේ ආත්ම දිට්ඨිය. හැම වෙලාවකදීම අනිත් ආත්මවාදවලට වඩා ආත්මවාදයේ පිහිටා සිටින තැන තමයි ආධ්‍යාත්මික තමන්ගේ පැත්තේ ආත්ම තියෙනවා කියන සංකල්පය. අවුරුදු 10කට කලින් හම්බුන කෙනා අද අපිට හම්බුනොත් අපි කියනවා අවුරුදු 10කට පස්සේ දැක්කේ කියලා. ඒකෙන් අපි කියන අවුරුදු 10ක් මම ජීවත් වුණා කියලා. ඇයි? අවුරුදු 10කට කලින් ඉඳලා මේ වෙනකන් අරමුණු කෝටි ප්‍රකෝටි ගණනක් ගත්තා. ඒ අරමුණු කෝටි ප්‍රකෝටි ගානෙම අර කෙනා හම්බුන මොහොත හිටපු මම ආත්මය එක දිගටම තිබුණා. පොතක් ඒ වගේම ගලක් මේ තේන ගහකුත් කියන කාරණා තුන ගත්තොත් ඒ තුන ද්‍රව්‍ය තුනක් වෙන්න පුළුවන්. ද්‍රව්‍ය තුනක් වුණාට පොතක් ගලක් ගහකුත් ද්‍රව්‍ය තුනක් වුණාට අපිට ඔය ද්‍රව්‍ය තුන තුල පවත්වපු ඇති බවට ගත්ත නිත්‍ය කරපු ආත්ම දිට්ඨිය අත්වාද උපාදාන එකයි. අපිට පොත තියනවා කියන තැනදී ස්ථාවර වුණේ පොත ඇති බවට ගෙනල්ලා දීපු මෙහි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික. ආත්ම දිට්ඨියකින් ගත්තේ ස්කන්ධ ටිකක්. අපිට පොත කියලා ස්කන්ධයක් වෙනම තිබුණේ නැහැ. සංඛාරයේ ලක්ෂණයම තමයි පොත උනේ. සංඛාරයේ ලක්ෂණයම කොට බවටපත් වෙනකොට අපිට සංඛාරය තුල පොත උපද්දනවා කියලා දකිනකොට සංඛාරය පොත හැටියට හම්බෙලා පොත සංඛාරය වෙලා. එතකොට අපිට නාම ධර්මතා ටිකේ පොත කියන ලක්ෂණය ඉපැද්දුවේ. නාම ධර්මතා ටික හැබැයි අහේතුකව අප්‍රත්‍ය උපදුනේ නැහැ. ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වෙලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකමයි පොත කියන දැනුම මෙහි ඇති උනේ. ඇති වුණු ලක්ෂණ ටික අපි එළියෙන් දකිනවා. එතකොට දැන් අපිට පොත කියලා හම් වෙන තැනක තිබුණු යථාභූත ස්වභාවය තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා පහ. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ධර්මතා පහක් තුල උපද්දපු මේ ධර්මතාවයෙන් තොරව තමන්ව වෙනම හම්බෙලා වෙනම ස්කන්ධකින් ගෙනල්ලා දීලා නැහැ. තමන් උනේත් මේ ස්කන්ධ පංචකයමයි. මේ ස්කන්ධ පංචකයම තමයි පොත උනේ. එතකොට පොත විදිහට උපාදාන කරෙත් මේ ස්කන්ධ පංචකයමයි. ඒ වගේම අපි පොත තුල ජීවත් වෙන තමන් කියලා තමන් විදිහට අල්ලගත්තෙත් මේ උපාදානස්කන්ධ පංචකයමයි. එතකොට දැන් අපිට අත්වාද උපාදානය කියලා කියන්නේ හැම වෙලාවකදීම ඔය පොත දකින්න කෙනා මෙහි ඉන්නවා. ඒ කෙනාව ඉතුරු කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. නැත්තම් පොත දැක්ක කෙන එක නෙමෙයි. ඊට පස්සේ අපි පොත කියන සංඥාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ගල ඊට පස්සේ දකින්නකොටම අපිට හම්බෙන්නේ හිතින් ගෙනල්ලා දෙන සංඛාරයේ රැස් වෙන ගතිය තුළ පොත දැකපු මම තමයි ගල දකින්නේ. එතකොට පොත දැකපු ආත්මේ තාම ඉන්න යාම තමයි ගලක් දැකලා තියෙන්නේ. ඊට පස්සේ ගහ දකින්නකොට පොතයි ගලයි දැකපු කෙනාම තමයි ගහක් දැක්කේ. දැන් ආත්මවාදී ටිකෙන් ටික වැඩෙන බව තියෙනවා. අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට තමන් තමන්ට රැස් වෙන බව. මොහොතක් මොහොතක් ගානේ තමන් ලෝකෙ ස්ථිර කරලා තියෙනවා. බාහිර භෞතික ආත්මවාද කෙසේ වෙතත් තමන්ගේ එක දිගට තියෙන ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙ මේ පැත්තේ රූපවත් වූ ආත්මයක් හෝ මේ රූපය ඇතුළේ තියෙන ආත්මයක් විදිහට හරි අපිට සංකල්පනේ වශයෙන් දැකගෙන තියෙනවා. අපිට එක අබමල් රේණුවක් එළිය ඇති බවට හම්බුණා. ඇති බවට ගන්නකම තුල මෙහි ඇති කරගත්ත ආත්ම භාවය හැම විදිහකටම ඒ තුල දැකගෙන තියෙනවා. එතකොට ඒ ආත්ම භාව වශයෙන් දැකගන්න එකට කිව්වා අත්වාද උපාදාන කියලා. ඒ අත්වාද උපාදානය අද අපිට ලොකු ගැටලුවක් නිර්මාණය කරනවා. ඒ අත්වාද උපාදානය තුළ තමයි මුළු ලෝකෙම අපිට ඇති බවට හම්බෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ওই අත්වාද උපාදානයේ ධිට්ඨිය ඇතුලේ සංග්‍රහ කරලා පෙන්නන්නේ. ඒ අත්වාද උපාදානයේම ධිට්ඨි උපාදානයේද වෙනවා. ධිට්ඨි උපාදානයේ තුලම අත්වාද උපාදානයේද පවතිනවා. දැන් අපිට උපාදානය කියන එක හැම මොහොතකම මේ ditthිය සහ අත්වාද වශයෙන් හැම වෙලාවකදීම අන්‍යමඤ්ඤව සංයෝගව පවතින දෙයක්. දැන් අපිට ඔය ආත්ම ditthිය නැතිනම් ඔය උපාදානය අපිට තේන්නේ හැබැයි වෙනම හිතේ ඇති කරගත්තු දර්ශනයක් විදිහට නෙමෙයි. නාම ධර්මතා පිටකට කරගත් උපාදානයක් විදිහට නෙමෙයි. අපිට උපාදානයේ තේන්නේ රූපයම උපාදාන කරගත්ත උපාදාන වූ රූපයක් විදිහට උපාදාන වූ වේදනාවක් විදිහට සංඥාවක් විදිහට එතකොට අපිට සංඛාර විඥාන මේ ධර්මතා ටික ඔක්කොම උපාදාන සහිත වෙලා නමුත් හොඳට දකින්න උපාදානය කියන එක හිතේ ඇති කරගත්ත gati ටික උපාදාන කරගත්තේ නාම ධර්මතා ටිකෙන් උපාදානීය උනේ රූපය එතකොට රූපේ උපාදානීයයි. උපාදානයේ යනු හිතේ හදාගත්ත ටික. උපාදාන සහිත වීම නිසා තමයි මේ රූපය උපාදානීය කියන නමින් නම් කරගත්තේ. ඔය රූපේ තියෙනවා නම් උපාදාන භවෙන් මිදෙන්න බෑ. ඒ වගේම උපාදානයේ තියෙනවා නම් රූපේ උපාදානීයයි කියන එකෙන් මිදෙන්න බෑ. කෙනෙක් උපාදාන ටික දුරු කරගත්තොත් එයාට උපාදානීය වුණ උපාදානීය නමින් නම් කරන රූපය හසු වෙන්නේ නැහැ. මොකද එයා ළඟ උපාදානය නැතිකම නිසා. එතකොට අද දවසේදී අපි කතා කළේ සබ්බං රූපං උපාදානීයං කියන ඔන්න ඔය ලක්ෂණ ටික. එතකොට ඔය කාරණා ටික තුල අද අපිට ලොකු නුවණක් ලොකු දර්ශනයක් ගෙනල්ලා දෙන්න ඕනේ අපේ ජීවිතේට. උපාදාන සහ උපාදානීය කියන ওই ධර්මතාවය ගැන නැතිනම් තව විදිහකින් කියනවා නම් මේක අපේ ජීවිතේට භාවනාවක් හැටියට පෙනෙලා තියෙන්න ඕනේ ස්කන්ධයන්ගේ රූපස්කන්ධයේ තියෙන පිරිසුදු යථාභූත ස්වභාවයත් ඒ වගේම හිතේ තියෙන උපාදාන කෙලස් ටික උපාදාන ටික යොදලා පිළිතු කරගෙන ඉන්න ආකාරයක් කියන මේ gati දෙකම අපිට හසු වෙන්න ඕනේ. ඇහැට රූපයක් පේන තැනක උපාදානීය බවත් උපාදාන හදාගන්න බවත් දකින්න පුළුවන් නම් ඒකම තමයි නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ නාම රූප දෙක වෙන් කරගන්න බව කියලා කියන්නේ. එතකොට ඒ තුල අපිට ලොකු නුවණක්, ලොකු ඥාන දර්ශනයක් අපේ භාවනාවට උපද්දලා තියෙනවා කෙනෙකුට සබ්බං රූපං උපාදානීයං කියන එකම භාවනාවක් කරගන්න පුළුවන්. එයාට දර්ශනාත්මකව දර්ශනයේ පැත්තට හිත තියන්න. එතකොට අද දවසේදී අපි මේ විදිහට වටිනා ධර්ම යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරගන්න යෙදුණා. ඉතින් මේ වෙලාවේදී අද දේශනාව අපි අවසන් කරමු. කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් සිද්ධ කරගත්ත සියලු කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට රාහුල ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සියලු කුසලයේ හේතු උපසනා වේවා ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලයේ හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිතයම් දේවගණ සමූහයක් වේ නම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියන්න. ඒවා මේ හැම දිනාතම කායික මානසික සුවතාවයේ සැලසී මේ ජීවිතයේදීම හෝ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්නේ කවුද? හොඳයි. හැම දිනාටම